කසොන් ගමගේ මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි මට ස්වාමීන් වහන්සේ දැනගන්න ඕනේ දැන් අපි ඔය සත්‍ය ක්‍රියාවක් කරනකොට ස්වාමීන් වහන්සේ දැන් අපි යමක් සාධ්මික සත්‍යය නම් කියලා මම විශ්වයට අධිෂ්ඨාන කරොත් ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා ස්වාමීනි. මේක සත්‍යයක් නම් විශ්වයටම අධිෂ්ඨාන කරනවා මෙන්න මේ දේ වෙන්න කියලා. මෙහෙමයි. ඉතින් ඒකෙදි ඒකයි මම කිව්වේ අර තමන් තුන්වෙනි කාරණේ හැටියට තමන් බලපෑම් කරන කාරණේ ගැන අවබෝධයක් තියෙනවා. දැන් සමස්ත විශ්වයේ තියෙන යමක් මට වෙනස් කරන්න කොච්චර හැකියාවක් තියද? ඉතින් ඒ ගැන පැහැදිලි වැටහීමක් ඇතුව කරන්න ඕන. එහෙම නැති වුණොත් අපි නිකන් අර්ථ ශූන්‍ය. ඒ කියන්නේ හේතුව ඵලය පිළිබඳ පැහැදිලි දැක්මක් නැතුව නම් අපි කටයුතු කරන්නේ එතනම අපේ ක්‍රියාව નિરර්ථක වෙනවා. දැන් අපි හිතමු මහ ගිනි ගොඩක් නිවන්න අපි වතුර දානවා නම් නිකන් වතුර බිඳුව බිඳුව එකට ඉස්සයි කියලා ගිනි ගොඩ නිවෙන්නේ නැහැ නේ. ඒක අපිට ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් එතනදී අපි යම්කිසි උපාය මාර්ගයක් යොදන්න ඕන වතුර බිඳු ගොඩක් එකවර ඉහින්න පුළුවන් වෙන හැටියට ක්‍රමයක් හදන්න ඕන. එහෙම නැත්නම් වතුර බිඳු ටික ඔක්කොම එකතු කරලා එකපාර හලන්න පුළුවන් ක්‍රමයක් හදන්න අන්න එහෙම ක්‍රමයක් තමයි දැන් අපි ඔය කරන්නේ. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සමස්ත සම්බුද්ධ ශාසනය. ඒතකොට සමස්ත සම්බුද්ධ ශාසනය කිව්වහම අපිට එක තැනක් එක පුද්ගලයෙක් ඉලක්ක කරන්න බෑ. එතකොට ඒ නිසා අපි එතනදී ඉලක්ක කරගන්නවා මේ මේ ශ්‍රී ලංකා ද්වීපය තුල මේ ශ්‍රී ලංකා දීපයට ඇතුළතින් පිටතින් පැමිණෙන බාධක මේ ජනතාවට එතකොට මේ රට තුල මේ ශාසනය පවත්වාගෙන යන්නට පැමිණෙන බාධක ඒ විදිහට අපි සීමා කරගන්නවා ඊළඟට සීමා කරගන්නවා විතරක් නෙමෙයි ඒ රටක් කියලා ගත්තා වුණත් මේ කෝටි දෙකකට අධික ජනගහනයක්. එතකොට මේ සමස්ත භූවිභාගය. එතකොට මේ තුල සාසනික වශයෙන් පැමිණෙන උවදුරු. එතකොට මේවා තනි පුද්ගලයෙකුට පහසු නැහැ. ඒවට බලපෑම් ගන්න. ඒ නිසා තමයි අපි බොහෝ දෙනා දැනුවත් කරලා ඒ අයට යෝජනා කරන්නේ එකම වෙලාවේ තමන් ඉන්න කොතනක හරි ඉඳලා මේ ඉලක්කය පාදක කොටගෙන ඒ එකම ඉලක්කයෙන් තම තමන්ගේ චිත්ත ශක්තිය මෙහෙවන්න. එතකොට අපෙන් එකතු වෙන්නේ එක වතුර බිඳුවක් වුණත් තව ලක්ෂ ගණනකකින් එහෙම වතුර බිඳු බිඳු එකවර එකතු වෙනකොට අර ගිනි කඳක් වුණත් යම් ප්‍රමාණයකට පාලනය කරන්න ඒක හේතු අන්න ඒ වගේ අපි අපි සැලසුම් කරගන්න ඕන ඒ බලපෑම් කරන්න යන කාරණේ මොකද්ද කියලා තේරුම් අරගෙන හේතුඵල වශයෙන් ඒ తত্ত্বය වෙනස් කරන්න සමනය කරන්න කොච්චර ලොකු බලයක් යොද යොදන්න ඕනද? ඉතින් ඒ බලය යෙදීම පිළිබඳ ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපිට තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි බලපෑම් කරන්න යනවා නම් ඉතින් ඒක නිකන් හිස් ක්‍රියාවක් වෙනවා. ඒ කියන්නේ ඵල රහිත ක්‍රියාවක් වෙනවා. දැන් ඒකෙන් අදහස් කරන්නේ දැන් අපි ගන්න උත්සාහය වැඩක් නැහැ කියන එක නෙමෙයි. අපි කවර කරුණක් පාදක කොටගෙන හරි යම් මානසික ප්‍රයත්නයක් දරනවා නම් ඒක අපේ මනස වැඩෙන්න හේතු වෙනවා. හැබැයි අපි කරන ක්‍රියාව ඥාන සම්ප්‍රයුක්ත වෙන්නත් ඕනනේ. ඒ ප්‍රමාණයට තමයි ඒක වඩා ඵලදායක. එහෙමයි ස්වාමිනාස දැන් එතන ස්වාමිනාස මට ප්‍රශ්නේ දැන් උදාහරණ කියලා ගත්තොත් අපි අර ලැබුගින්න ගත්තොත් දැන් ඒ ලැබුගින්න දැන් මම හිතනවා මම කරපු මේ සත්‍යක්‍රියාව සත්‍යයි නම් ලැබුගින්න නිවෙන්න කියලා. ඒ වෙනුවට ස්වාමිනාස මම විශ්වයට අදිෂ්ඨානයක් කරොත් මේක සත්‍යයි නම් විශ්වයට මම අදිෂ්ඨාන කරනවා මේ ලැබුගින්න නිවෙන්න කියලා. එතකොට ඒ දෙක දෙකක්ද නැත්නම් එකම දේ දෙතරින් විශ්වයට අදිෂ්ඨාන කරනවා කියලා 아무තුවෙන් කරන්න බෑ අපි ලැබුගින්න නිවන්න උත්සාහ කරනවා නම් ඒ ලැබුගින්න ඉලක්ක කරන්න. එතකොට එතකොට 아무තු විශ්ව කතාවක් නෑ. ඒ කියන්නේ විශ්වය කිව්වම අපිට ඉමක් කොනක් නැහැනේ. ඒ නිසා අපිට පැහැදිලිව අපේ මානසික ශක්තිය මෙහෙවන පැහැදිලි ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය අපිට පැහැදිලි නැත්නම් ඒ මානසික ශක්තිය හරියට විහිදෙන්නේ දැන් අපි අපි හිතමු දුන්නට අපි ඊතලයක් තියාගෙන අපි සමස්ත විශ්වයට මේකෙන් විදිනවා කියලා හිතුවට ඒක අර්ථ ශූන්‍ය කතාවක් නේ. ඒ විශ්වය තුළ යම්කිසි ඉලක්කයක් අපි හදාගන්න ඕනේ. එතනටයි බලපෑම් කරන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම.